හොඳයි එහෙනම් අද ධර්ම සාකච්ඡාව අපි මෙපමණකින් නිමා කරමු. දැන් කාල වේලාව ගොඩක් ඉක්ම ගිහින් තියෙන නිසා අපේ වෛද්‍යතුමන් අත උස්සලා තියෙනවා අපි ලබන සතියේ කතා කරමු. එතකොට අද දවසේ අපි අලුත් මාතෘකාවක් සාකච්ඡාවට ගත්තේ කාලාම සූත්‍රය. ඉතින් ඒක ගොඩක් වර්තමාන සමාජයේ තියෙන යම් යම් ධර්ම විවරණ ගැටලු තේරුම් ගන්න අපට ගොඩාක් පහසුවක් වෙනවා. ඒක සෑහෙන කොටසක් අපි අද සාකච්ඡා කළා. ලබන සතියේ අපිට ඉතිරි කොටස සාකච්ඡා කරලා මේ මාතෘකාව නිමා කරන්න පුළුවන් වෙවි. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවට සාකච්ඡාවට සහසම්බන්ධ වුණු සෑම සියලු දෙනාම බොහොම ප්‍රයෝජනවත් වෙන ප්‍රශ්න මතු කළා. ඉතින් ඒ තුළින් තමන්ගේ දැනුම වගේම අන් අයගේ දැනුමත් දියුණු කරගන්නට සහාය වෙන්නට පුළුවන් වුණා. ධර්ම දේශනාවට, සාකච්ඡාවට සහ සම්බන්ධ වුණු හැම දිනාටම මේ කුසලය ධර්මඥානෙ දිනු කර ගැනීම පිණිස හේතු වේවා සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නට මේ කුසලය හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම පෙරවන් සරණයි. සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් ඒ සසර දුකින් මිදීම සඳහා මේ කුසලය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ.